සිතුවිලි ඔක්කොම සංසිඳිලා. ඔගොල්ලෝ දන්නේ මේ සතිපට්ඨානයේ තියෙන ආනිසංස කොච්චරද කියන එක. එක මොහොතකට එක මොහොතක් කළා බලන්න මේ සති නිමිත්ත හිත පිහිටුවා ගත්ත ෂණේ ඒ එපමණකින්ම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ස්පර්ශ ආයතන 6 තුලින් එන සියලුම දුක එන්නේ ඒ වෙලාවට. ඒ විතරක් නෙමෙයි ඒ ආයතන 6 තුලින් දුක හදන හේතුව තණ්හාව දශමයක්වත් උපදින්නේ නැහැ මේ මොහොතට. ඒ දුක හදන හේතුව නිරුද්ධ වෙලා මේ මොහොතට. මේ සති නිමිත්ත ටික තියාගන්න තියාගෙන ඉන්න මොහොතට රූපය අරමුණු කළා ඔබට යම් වෙහෙසක් දුකක් භයක් ඇති ගැනීමක් එයි නම් ඒක එන්නේ නැහැ. මේ සති නිමිති හිත තියාගත්ත මොහොතට ශබ්දය නිසා බයක් දුකක් කැටි ගැනීමක ඉන්න හේකෙන්නේ නාසය දිව ශරීරය ඒ වගේම සිතෙන් ධර්මාරම්මණයක් සීකල ඔබට යම් දුකක් කනගාටුවක් බයක් ඇති ගැනීමක් එයි නම් ඒ ටික ඔබට එන්නේ මේ සති නිමිත්තේ හිත තියාගෙන සති නිමිත්තට සිහියෙන් ඉන්න එක මොහොතක් ඉතල බලන්න. ditta ධම්මව සම්දිත්තිකයි කියන ගුණය ඔබට පෙනේ මේ ධර්මය කොච්චර සම්දිත්තිකද කියලා. ඒ මොහොතට ඒ ආයතන හයෙන් එක දු ආයතනයකත් එන්නේ නැහැ දුක. ඔබට ඇඟිලා ඉන්න පුළුවන් තැන. දුකෙන් මිදලා ඉන්න, මගහැරලා ඉන්න පුළුවන් තැන. ඊගාවට එතන ඉන්න තාක් පුනර්භවය පිණිස පවතින ඒ ඒ තැන සතුටින් ඇලෙන නන්දි රාගය සතුටින් ඇලෙන පුනර්භවය පිණිස පවතින තණ්හාව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන හය හරහා දුක ඇති කරන හේතු ඒ මොහොතට ඒ වෙලාවට එන්නේ නැහැ. එන්නේ ඒ මොහොතටම තියෙන ආනිසංසය. ඔබ ඔබට දුකෙන් මිදිලා දුක නැතුව ඉන්න හැංගිලා ඉන්න දෙවිලා ඉන්න භූමියක් තියෙද්දි ඔබ කැටකුරුල්ලා වගේ එළියට ගිහිල්ලා දුක් විඳිනවන්ට කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්නනවා. සකුණගේ කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා දවසක් කැටකුරුල්ලේ ගලකුඩ අවුව තපතප ඉන්නකොට කුරුල්ලෙක් ඇවිල්ලා උගුස්සෙක් ඇවිල්ලා ගහගෙන යනවා. යනකොට කැටකුරුල්ලා බයිනවා ඌට හොඳ තොට හොඳ වැඩේ හොමු වෙලා මදි තව කණ්ඩම තමයි තියෙන කාර්ය කියලා කැටකුරුල්ලට බයිනවා. ඌ කැටකුරුල්ලා. උකුස්සහන යකෝ ඔබට නොදැනගන්න ඔබට බයින්න ඕනේ මමනේ කියලා. මමනේ අරගෙන යන්නේ. නෑ නෑ නෑ නෑ. ඔබ ගෙනියන්නේ මම ඔබට ගෙනියන්න පුළුවන් දේ හිටපු හින්දානේ. ඈ වරද උඹේ නෙමෙයි මෙතන ඔබට ගෙනියන්න පුළුවන් දේ හිටපු මගේ. ඊට කැටගොල්ලට කියනවා උගුස හරි. ඔබට අයිති දන කොහෙද? මට අයිති කැට සහිත කුඹර. ඒකේ කියන මට මම මට අයිති දනේට උඹට මං අහුවෙන්නේ නෑ. උගස කියනවා මම ඒත් ඔබ වල්ලනවා. හරි කියලා උගුස්සා මොකද කරන්නේ මුව කන්න නැතුව ඔබ පෙන්නපන් කුඹරක් කියලා පෙන්නනවා. ඔන්න කැටසහිත කුඹරක් පෙන්වහම නියර උඩින් කුරුලව දානවා. දාලා උගුස්සා කියනවා මම දැන් උඩට යනවා ඔබ ඔබට හැංගෙන්න පුළුවන් ඕන තැනක් බලලා කියපන් මම ඇවිල්ලා ඒත් ගෙනියනවා කියලා. ඊට පස්සේ කුරුල්ල හොඳට රිංගන්න පුළුවන් කැටයක් බලාගෙන හා දැන් එන්න කිව්වා. උගුස්සා වේගෙන් ආව උගුස්සා කුරුල්ල වල්ලන් දෙනකොට උචූටි කැටයක් ඇතුළට වෙනවා. උගුස්සගේ බෙල්ල නියර වැටලා උගුස්සා මරණ අල්ලගන්න බැරි වුණා ඌට සුදුසු තැන හිටපු නිසා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සකේ චරත වික්‍රේ සකේ පෙtti විසේ මහණෙනි සිය පියාගෙන් උරුම වෙච්ච ඉඩමක් තියෙනවා. ඒකේ වාසය කරපළා. එහෙම නැති වුණොත් බලව මායයට අහු වෙනවා. අර නුසුදුසු තැන හිටපු නිසා කැටකුරුල්ලව අහුනේ උගතට ඒ වගේ පියාගෙන් උරුම වෙච්ච කොටස තමයි මහණෙනි මේ සතර සතිපට්ඨාන. මේ සිහිය පිහිටවන තැන සතර සතිපට්ඨානේ වඩමින් ඉන්න. එහෙම නොඉන්න හැම වෙලාවකම ඔබ ඉන්නේ මායාවේ භූමියේ කියලා. එතකොට මේ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන හයෙන්ම කිසිදු දුකකුත් එන්නේ නැති. දුක ඇති කරන හේතුවත් ඇති වෙන්නේ නැතුව හැංගිලා ඉන්න තැනක් දීලා බුදුරජාණන් වහන්සේ. ඒකෙන් එළියට එන්නේ නැතුව ඇතුළටම තමන්ව උභා ගන්න ක්‍රමයකට දීලා හුරු නැතිකම හින්දා එතන ඉන්න බැරුව එළියට එන්න හදනවා නම් තම මාර්ගයේ පැත්තට පැමිණෙන්න හදනවා නම් හිත මේ මානසිකාර නුවණින් බලන ධර්මතා හතරක් දුන්නා මේ ධර්මතා හතරේ බලලා බලලා තමන්ව මේ සිය පිටුන එක ඇතුළටම උපා ගන්න එළියට එන්නේ නැතුව පියාසතු භූමියට මෙන්න ක්‍රමයකුත් කියලා දුන්නා එහෙම දීලා තියෙද්දි ඒ සතිපට්ඨානෙ වඩන්නේ නැතුව සිහිය පිහිටුවන්නේ නැතුව කකුල වගේ ඇස් දෙකයි අඬු දෙකයි වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ආයතන හය දිහාටම ඔළුවක් දාගෙන බෙල්ලක් දාගෙන කකුල අතපය ඇඟක් දාගෙන ජීවත් වෙනවා නම් අපේ ඒ නිසා දුක් දුම්නස් විඳිනවා නම් තණ්හාව ඇති වෙනවා නම් ඒ අපේම වර්ධ මිසක අපි දැනගන්න වෙන්නේ අපිටම තමයි එහෙනම්. ওই දුක් විඳින වාරයක් ගන්න හොඳ වැඩියම උඹට ඔහොම විච්චකමයි හොඳ. ওই දරු දුක එන්න ඕනේ, මව්මල දුක උඹට එන්න ඕනේ, ජරා මරණ දුක උඹට එන්න ඕනේ. මොකද උඹ ওই දුක එන තැනක හිටියේ. කියලා Tamanටම දැනගන්න. ඈ Tamanට මට අයිති තැන බුදුරජාණන් වහන්සේ කියලා දුන්න තැන, පෙන්නපු තැන මම හිටියානම් මට මේ දුක දුකට මාව ගහගෙන යන්නේ නැහැ, ගෙනියන්න බෑ, මාරයට මාව ගෙනියන්න බෑ. මොකද්ද උඹට අයිති තැන? මට අයිති තැන බුදුරජාණන් වහන්සේ දුන්න සතර සතිපට්ඨාන. කියලා තමන්ව පෙන්න ගන්න. ඕගොල්ලෝ අද මේ දැන් කළා බලන්න මං කියනක පොඩ්ඩක් මේ සතිපට්ඨානේ අපිට ඉන්න බැරිවීම නිසා සතිපට්ඨානේ වඩන්න බැරිවීම නිසා ආයතන හය පැත්තට ගිහිල්ලාම අපි දුක් විඳින්න මිසක ආයතන හය පැත්තටම ගිහිල්ලා තණ්හාව ඇති කරගත්තොත් මිසක අපි මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු භූමියේ ඉඳලා දුක් විඳින කිසිම කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නකන් දුක් විඳලා විඳලා විඳලා මරණයෙන් පස්සේ නිවන් දකින එකක් නෙමෙයි කියලා දුන්නේ. දුක් විඳින ජීවිතයකට දුක නැතුව ජීවත් වෙන්න තන දුක් නිදුක් බව ලබා දෙන්න ජීවත් වෙන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මතක් කළා නම් මහණෙනි පියාසතු විඩෙම ඉන්න. එතකොට මාර්යාට ඔබලා වහුවෙන්න සතර සතිපට්ඨානේ වඩන කෙනාට මාර්යාව පේනවා මාර්යාට යාව පේන්නේ. සතර සතිපට්ඨානේ වඩන කෙනා කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන හයෙන්ම නිදිලා. ඒ පැත්තට යන්න දෙන්නේ නැතුව කනුවක කැඹක බැඳලා තියාගෙන ඉන්න කෙනා සති නිමිත්තේ හිත පිහිටුවා ගන්න උත්සාහවත් වෙන හිත පිහිටුවාගෙන ඉන්න කෙනාට කියන සතිපට්ඨානේ වඩන කෙනා කියලා. එයා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධර්මාර ආයතන හය පැත්තට යන්න දෙන්නේ නැහැ. ඇදලා ගන්නව නැවත නැවත. ඇදලා අරගෙන හුරු කරනවා කොහොම මේ භූමිය මෙතන මරණයෙන් පස්සේ ජීවත් ඉද්දිම නිදුක් බව. ජීවත් ඉද්දිම තණ්හාවගේ නිරෝධය. තියෙනවා කියලා දකින්න එයාට ඒ භූමියට ආපු පමණකින් දැනෙනවා සැනසුම. ඉන්න බැරි හේතුව නිසා තමයි මේ උපකාරක ධර්මතාව ටිකක් තෝරන්නේ. මේ සතිපට්ඨානේ තියෙන වටිනාකම තේරුම් ගන්න. හොඳට බලන්න පින්වතුනි අංග 8කින් යුක්ත මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීවායන් සත් සමාධි. අංග 8කින් යුක්ත සමා මාර්ගයක සති කියන අංගයට දීලා තියෙන තැන සම්මාදිට්ඨියට දීලා තියෙනවද කියලා? සම්මා සති කියන අංගයට මේ සතිපට්ඨානය කියන තැනට සිහිය පිහිටීම තැනට කියන තැනට ඒ කියන්නේ සම්මා සති අනිත් අංග හතටම වඩා සම්මා සති කියන අංගයට දීලා තියෙන තැන මේ ශාසනයේ සම්මා දිට්ඨියටවත් දීලා නැහැ. බුදුරජාණන් ගරු කළා බර කළා ඒකාන්ත කරලා පෙන්වන එකම තැන මේ සති කියන තැන. මොකද ඒ සිය පිහිටීම කියන එකම තැන හරහායි මුළු නිවන් මගම තියෙන්නේ. ඒකායනෝ අයම් වික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධි අශෝක පරිද්දවන සම්පතික්කමාය දුක්ඛ දෝමනසන නත්තංගමය ඥාය සාධිකමය නිබ්බාන සත්‍චිකිරිය යද්දිතං චත්තාරෝ සතිපට්ඨාන මහණෙනි මේ එකම මගයි එකම මගයි මොකද්ද සත්‍යන විසුද්ධිය සත්‍යංගේ පිරිසුදු බව ඇති වෙන්න. ශෝක පරිද්දවන සමතික්කමය. හැඳින් වැළපීම් වික්වන්නට දුක්ඛ දෝමනසන මත්තංගමයි දුක් දෝමනස් නැති කරන්නට ඥාය සාධිකමයි මාර්ගඵල ලබන්නට නිබ්බන සත්‍යකිරිය නිවන සාක්ෂාත් කරන්න. ඔය තරම් ගරු කළා ඔය තරම් බර කළා ඔය තරම් වර්ණනා කළා පෙන්නපු තව එකදු අංගයක්වත් දකින්නද ඔයගොල්ලන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිත් අංග හතෙන් එකකවත් දැකලා තියෙනවද? එකදු අංගයක්වත් දැකලා තියෙනවද ඔය තරම් ගරු කළා ඔය තරම් බර කළා ඔය තරම් වර්ණනා කළා පෙන්නකො නෑ ඇයි මෙතන මේ තරම් බර කළා ගරු කළා වර්ණනා කළා පෙන්වෙයි මේ කොච්චර ධර්මයක් කතා කළත් චිත්ත සමාධිය නැතුව ඒ කතා කරන ධර්මේ පේන්නේ නැහැ පේන්නේ නැතුව කෙලසුන් ආශ්‍රමෙ මිදෙන්නේ නැහැ හිත ඒක පේන්න සමාධිය ඇති වෙනවා සමාධිය ඇති වෙන්නේ සතිපට්ඨානේ හර සිහිය පිහිටීම හරහමයි කනුවේ කැඳේ හිත බැඳගත්ත නිසාමයි වෙන එකක්වත් නිසා නෙමෙයි ඒක හොඳට මතක තබා ගන්න අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ගරු කළා බර කළා සමාධිත්‍ය ඇත්ත සමාධිත්‍ය ඇත්ත නමුත් ඒ කාරණාව දකින්ද යන ගමම් මග සම්පූර්ණම තියෙන දැක්කහම කෙලසුන්ගේ ආශ්‍රයන්ගේ මනස නිදේ දැක්කහම නමුත් දකින්ද අපිට චිත්ත සමාධිය හදලා දෙන කාරණාවයි මෙතෙන්දී අතිශයම බලවත් වැදගත්. ඒ නිසා මේ සතිපට්ඨානය වඩනවා කියන කාරණාව වරද්දත් එපා. වරද්දව ගන්නටත් එපා. මේ තුල තියෙන ආනිසංසය සිහි කරගන්න. මේ තුල තියෙන වටිනාකම ජීවිතයට අල්ලලා දෙන්න. ඔගොල්ලෝ දුක් විඳිනවා නම් අපි දුක් විඳිනවා නම් සත්‍යපට්ඨානේ නොවැඩෙන කමේ දෝෂයයි. පිමුතුන්ට තේරෙයි මේක තව පෞද්ගලික විස්තරයක්ද සහේතුකම වෙන ධර්මයක්ද කියලා ඕගොල්ලෝ ප්‍රායෝගිකව කරලා බලන්න. ඕගොල්ලෝ සත නිමිත්ත හෝ නාසිකාග්ගේ හෝ මුඛ නිමිත්ත කියලා කියන සත නිමිත්තට සීය පිහිටුවා ගන්න නිමිත්තක්. සමාධියට භූමියක්. සමාධියට නවතන. සීය පිහිටුවා ගන්න තැන. එතෙන්ට පැමිණෙන වාරයක් ගානේ ඕගලන්ට මේ බාහිර ආයතන හයෙම එන දුකත් ඒ නිසා එන හේතුවක් නැතිවි. ඊගාවට සහේතුකයි වායාම වාචා කම්මන්ත ආජීව කියලා සීලය සමාදන් වෙච්ච පිහිටි ඕගොල්ලන්ට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ළඟම තියෙන අංග දෙක ඉතුරු වෙලා තියෙන්නේ වායාම සති කියන දෙක. දැන් අද දවසේදී අපි කරන්න ඕනේ කළ යුත්තේ අවශ්‍යම දේ අන්න ඒ ටික වායාම කියන උත්සාහයෙන් සතිපට්ඨානේ වඩන්න. සතිපට්ඨානේ වඩන්න උත්සාහවත් වෙනකොට ඒ තුල තියෙනවා අකුසල පැත්ත අතහැරලා කුසල පැත්ත වර්ධනය කරනවා කියන gati ඒ උත්සාහය තුල નિરાයයෙන් තියෙනවා. එතකොට හිත අහකට යන්න පුළුවන් ආපහු මතක් කරලා සති නිමිත්තට ගන්නවා ආපහු හිත අහකට යන්න පුළුවන් ආයෙත් මතක් කරලා ගන්නවා වායාම සති උත්සාහයෙන්ම සිහිය පිටවනවා උත්සාහයෙන්ම සිහිය පිටවනවා ඒකට උපකාර හැටියට කය ගැන හෝ කය තියෙනවා ක්‍රම 14ක්. ආනාපාන සතිය වෙන්න පුළුවන්, ඉරියව්වට වෙන්න පුළුවන්, කන්න කරන දෙයට සිහියෙන් කරන කරන දේ සිහියෙන් කරනවා වෙන්න පුළුවන්. කරන කරන දෙයට සිහියෙන් නෙමෙයි කරන කරන දේ සිහියෙන් කරනවා. සිහිය පිටවගෙන වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන්. දහක් කුණුප කොටස් වශයෙන් බලනවා වෙන්න පුළුවන් සිහිය පිට මේ ඔක්කොම සිහිය පිටවගෙන. ධාතු වශයෙන් බලනවා වෙන්න පුළුවන්. නවසීතකේ ආකාරයට මේ කය ඉදිමිලන් හිල්වල පුපුරලා යන හැටි, පණුව ගහන හැටි, එතකොට මේ විදිහට ඇට සැකිල්ලක් වෙන දක්වාම පෙන්වන්න පුළුවන්. සිය පිහිටුවාගෙන මේ මොන විදිහකට හරි මේ කය ගැන පෙන්නකොට ඕගලන්ට නුවණින් කය ගැන පෙන්නනවා, පෙන්නන එකටම හිත සමාධි, හිත එකඟ වෙනවා, සිය පිහිටනවා. ඒ සිය පිහිටීම වැඩෙන්න වැඩෙන්න ඒ එකඟ වෙන සමාධියට මේ පෙන්නන දේම දකිනවා. සත්‍ය සම්පජන්නේ නුවණ උදව් කරගෙන සිහිය පිහිටනකොට පිහිට සිහියට සිහිය පිහිටවන්න උදව් කරගත්ත දේම පේනවා. ඒකයි මේකේ තියෙන ආනිසංසය. ඒ විදිහට මේ හැම දෙයක්ම තියෙනවා. ඒ විදිහට සතිපට්ඨානය වඩන්ඩ හුරු කරන්න. තමන් භූමියක් හදාගන්න. මේ ලෝකෙ කිසි කෙනෙකුට කිසි කෙනෙකුට ඕගලන්ට මුකුත් කරන්න බෑ උතන හිටියොත්. ඕගොල්ලෝ ඇහැ මගේ කියලා එන්නතා ඇහැට කෙනෙකුට ගහන්න පුළුවන් තව කෙනෙකුට ඇහැට ගහන්න පුළුවන් එතකොට ඇහැ ඕගොල්ලන්ගේ නම් ඕගොල්ලන්ට විදෙනවා කෙනෙකුට කනට ගහන්න පුළුවන් කන ඕගොල්ලන්ගේ නම් මගේ කනට ගැහුවා කියලා රිදේ ඒ වගේ කය කෙනෙකුට මේ කයට හානියක් කරන්න පුළුවන් කයත් තමන්ගේ නම් කෙනාට විදේ නමුත් සතිපට්ඨානය වඩන කෙනාට වැඩි දවස් යන කාලයක් යනකොට මේ නාසය කියන එක මැකෙනවා, තොල් දෙක මැකෙනවා. මේ ඔක්කොම අතහැරලා සිහිය කියන එක විතරක් නිමිත්ත වෙනවා. අන්තිමට අද ඕගලන්ට මේ තරම් මුළු කයක් මම වෙච්ච ගතිය ඔක්කොම කයෙන් බැහැර වෙලා මේ සති නිමිත්ත විතරක් මම වෙන දවසක් යනවා. මුළු ජීවිතේම සති නිමිත්ත විතරක් වෙන දවසක් යනවා. ඒද කෙලෙසියක්. ඒ සත්‍ය නිමිත්ත තුලද මම කියන හැඟීම අයින් වේ යුතුයි. රහතන් වහන්සේ කියලා කියන්නේ මුළු ජීවිතයම සිහියෙන්ම කටයුතු කරන ජීවිතයක්. සිය සිහියෙන් වෙන් නොවීම නම් වූ අප්‍රමාදය. අප්‍රමාදය කියන්නේ සිහියෙන් වෙන් නොවීම. ඒ නිසා මේ සතිපට්ඨානය වඩන එක වඩන එක වරද්දවා ගන්න එපා. ඒකේ අර්ථය වැරදුණු එකයි ඔබටත් මටත් විතර නෑ මුළු ලෝකෙටම වෙලා තියෙන්නේ සමාධියට අද භූමියක් නැති වෙලා. හිත එකඟ කරන්න ඕනේ. එකඟ කරන්නේ කොතෙන්ද? දැන් සතිපට්ඨානෙට සිහිය ලැබුවාම නුවණින් බලන එකට සිහිය ලැබුවාම සිහියට ඉඩක් නැහැ. නුවණින් බලන එකටම සිහිය ලැබුවාම නුවණින් බලලා ඉවර වෙනකොට සිහියත් ඉවරයි. නමුත් සිහිය පිහිටුවාගෙන නුවණින් බලන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ආනාපාන සතියෙන් උනත් බලන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පරිමුඛං කොට මුකේට ඉදිරිපසෙන් සිහිය පිහිටුවා ගන්න. සෝ සතෝවස සති දැන් සිහිය මස්ස ප්‍රසස කරන්න. දීර්ඝං වාසන්ත දීර්ඝං අසගම්ති පජන දැන් දීර්ඝ කොට ආස්වාස කරනවා දීර්ඝ කොට ආස්වාස කරනවා කියලා නුවණින් දන්නවා. ඒක පෙන්වන පජානාති. දී පෙන්වද දීර්ඝ කොට ආස්වාස කරනකොට දීර්ඝ කොට ආස්වාස කරන එකට සිහිය පිහිටවන්න. ලුහුඩු කොට ආස්වාස කරනකොට ලුහුඩු කොට ආස්වාස කරන එකට සිහිය පිහිටවන්න. ආස්වාස ප්‍රස්වාසයේ සිහිය පිහිටවන්නේ කියලා කොහොමද තියෙද? අහලා තියෙනවද කවුරුවත්? එහෙනම් ඒක නුවණින් බලන්න මිසක ඇයි ආස්වාස ප්‍රස්වාසයේ කය සිහිය පිහිටවන්නේ කියලා ගන්නෙ කවුද දුන්නේ ඒ අර්ථේ? කුණු කොටස් ටිකට සිහිය පිහිටවන්නේ කියලා කවුද කියලා තියෙන්නේ? කොතින්ද කියලා තියෙන්නේ? ධාතු මනසිකාරේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු කියලා නුවණින් බලන්න කියලා කියනවා. ඒකට පඨවි ධාතුට සිහිය පිටවන්න කියලා තියෙද? ආපෝ තේජෝ වායෝ ධාතුට සිහිය පිටවන්න කියලා තියෙනවද කොහෙවත්? කොතනකවත් නැහැනේ. ඔය හතර සිහිය පිහිටවන්න කියලා නෑ සිහිය පිහිටව ගන්න ඔය හතර උදව් කරගන්න කියලා තියෙනවා. හැබැයි සිහිය පිහිටව ගන්න තැන පෙන්නලා. අර හතර සිහිය පිහිටව ගන්න ගියාම වෙන්නේ නුවණින් බලන එකට 100ක් පිටුවාම 100ට භූමියක් නැහැ. සමාධි වෙන්නේ සමාධිය කියන්නේ එකඟයි කියනවා. එකඟයි කියන්නේ විසිරලා නැහැ කියනවා. හිත එකඟ වුණේ විසිරෙන්න නොදී එකඟ වුණේ කොතෙන්ද? එකඟ කරන්නේ කොතෙන්ද? කණුවක් තියෙන්න එපා, ටැඹක් තියෙන්න එපා, සත්තුන් ටික බැඳලා තියාගන්න. පරණ හොරුවට ඇහැ අදිනවා රූප බලන්න කන අදිනවා ශබ්ද අහන්න නාසය ගන්ධ ලබන්න දිව රස ලබන්න අදිනවා ඇද ඇද බාහිරට යන මේ මනසට සිහිය හිතට මනසට තියෙන එකම පිහිට එකම පිළිසරණ සිහියයි කියනවා බුදුරජාණන් වහන්සේ මේ සිතට නොයෙක් නොයෙක් තංග වල ඇදගෙන යන්න නොදී ඇදගෙන යන්න නොදී හිත එකඟ කරගන්න තැනක් තියෙන්න ඕනේ. මේ සිහිය පිටව ගන්න භූමියක් තැබක් තියෙන්න ඕනේ. ඉතින් මෙනෙහි කරන එකටම සිහිය පිටවා ගත්තාම වෙන්නේ මොකද්ද? මායාවගේ දෙමතම අරගෙන ගියාම සිහිය පියාසතු ඉදම අරගෙන ගියාම ගේ හැදුවම මායාවේදීනේ අන්තිමට වාසය කරන්න වෙලා තියෙන්නේ ඒකේ. ඇයි රූපය, ශබ්ද, ගන්ධ, බාහිර ටික මායාවේ නම් මායාවේ දෙකට සිහිය පිහිටුවාගෙන හිටියම ඒ සිහියත් මායාවේ පැත්තට ගිහින් නැමෙතක. සිහිය පිහිටලා නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුතග්ජනයට ඉන්ද්‍රිය නැහැ කියලා කියන්නේ ඒ නිසා. ශ්‍රද්ධා සති සමාධි ශ්‍රද්ධා සති විදි සමාධි ප්‍රඥා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම නැහැ. ඒ කියන්නේ අනුක්‍රමයෙන් කිරීමට වැඩිමිට යන ධර්මතාවයක් එයාට නැහැ. කිමුතුනි මේ සතිපට්ඨානේ හැමදාම වඩන්න ඕනේ නැහැ. සතිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ප්‍රාථමිකම අංගය අන්තිම අඩුම ටික සතිපට්ඨාන. සතිපට්ඨානේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න තව හිතලවත් නැහැ සතිපට්ඨානේ වඩා ගන්න බැරි. සතිපට්ඨානේ වඩලා ඉවර නැහැ කියන කෙනා. ඒ කියන්නේ මුඛ නිමිත්තේ හෝ තොල් දෙක ගාව හොඳට සීය පිහිටි මට්ටමක් ආපු දවසටයි සතිපට්ඨාන වඩලා ඉවර. අද ඔගලන්ගේ සිහියට කිසිම පිහිටක් පිළිසරණක් නැතුව විසිරුණු මනසක් නැතිනේ ලෝකෝත්තර භූමි ධර්මයක් පටන් ගන්න අනුක්‍රමේ අරගෙනවත් නැහැ තව කියන එක කියනවා. හැබැයි ඔගොල්ලෝ දැන් හරි සිහිය පිහිටෙන්න පටන් ගත්තොත් සිහිය පිහිටලා නැහැ සිහිය පිහිටවන්න උත්සාහවත් වෙනකොට බෝධිපාක්ෂික ධර්මයන්ගේ අන්තිම ලදරුම තැන ආරම්භ වෙලා කියනවා නැතුව නෙමෙයි ආරම්භ වෙලා කියනවා සිහිය පිහිටවන්න ගත්ත කෙනා එතකොට එයා කියනවා මේ මුඛ නිමිත්තේ නාසය ගාව හෝ තොල් දෙක ගාව සිහිය පිහිටවීම හුරු කරන්න පුරුදු වෙන්න පටන් ගත්ත කෙනාට කියනවා සතිපට්ඨානේ වඩන කාලය කියලා. එයා සිහිය පිහිටවීම වඩනවා. එතකොට එයා සම්‍යක් ප්‍රධාන එද්දිපාද ඉන්ද්‍රිය බල බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා යන ගණිත ගිහිල්ලා නැහැ තව දියුණු වෙලත් නැහැ මේ සතිපට්ඨානේ වඩනකොට වඩනකොට වඩනකොට සිහිය පිහිටාම හිට දවසක් යනවා ඊට පස්සේ සිහිය පිහිටුවාගෙන හැම වැඩක්ම කරනකොට සම්‍යක් ප්‍රධාන වඩන කාලය එර්ධපාද වඩන කාලය කියලා මේ බුද්ධංග ධර්ම අනුපිළිවෙලට වඩන කාලයක් යනවා. දැන් අපි කියමු අද සතිපට්ඨානෙ ඔයගොල්ලෝ වඩන්න ගත්තා. <clears throat> ඔහොම කරනකොට ඔය අතර සතියක් සතිපට්ඨානෙ වඩන කෙනා ඊගාවට අද වෙන කෙනාට වඩා දියුණු වෙනවා. ඊගාවට සති මාසයක් සතිපට්ඨානෙ වඩපු කෙනා දියුණු වෙලා අද එන කෙනාට වඩා එයා ගමම්ම මේකේ සීනියකමක් හම්බ වෙනවා සීනිය ජූනියකමක් හම්බ වෙනවා මේ ගමම්මගේ අද ගත්තොත් අපිට එහෙම එකක් නැහැ ආධුනිකම කෙනයි අවුරුදු ගාණක් භාවනා කරපු කෙනයි දෙන්නම එකම තැන ඉන්නේ. ඈ ඔක්කොම සතිපට්ඨාන සතිපට්ඨාන තමයි එද්දිපාද වඩන කොටසට ගිහිල්ලා සම්ම ප්‍රධාන වඩන කොටසේ න්යා එද්දිපාද වඩන කොටසේ එහෙම තැනක් නෑ. මනෝමය නම් අපි හතරවෙනි ධ්‍යානෙට ගියා තුන්වෙනි ධ්‍යානෙට ගියා අරූප ධ්‍යාන වලට සම්බන්ධුනා කියනවා. ගෙදර ගිහිල්ලා ගහ ගන්නවා. ඉතින් ඔක්කොම මනං කල්පිත දේවල්. නමුත් ඇත්තටම මේකෙදී අනුක්‍රමයෙන් දියුණු වෙනවා. ඔහොම ඊට පස්සේ සිහිය පිහිටුවු මෙහෙම කරනකොට කරනකොට සිහිය පිහිටා හිටින දවසක් යනවා. නාසිකග්ගේ හෝ තොල් දෙකේ අත් නොහැරම සිහිය එළඹ සිටිනවා. ඔය මට්ටමට එනකොට එච්චර යන්න ඕන ටිකක් දුර යනකොටම මේ කය සංසිඳෙනවා, සිතුවිලි සංසිඳිලා හරි ප්‍රමෝදයක් ඇති වෙනවා ඇතුළතින්. හැමදාම මේ කසාය බොන්න වගේ මට්ටමක ඉන්නේ මේ සති නිමිත්ත සතිපට්ඨානේ වඩන මුල්ම ටිකේ විතර යපහසු. ටිකක් එහාට යනකොට නිදි රෑ දවල් දෙකේම චුත්තක නිදිමත නැතුව, ක්ලාන්ත ස්වභාවයක් නැතුව ඇතුළත හැම වෙලාවෙම පිබුදුණු ගතියකින් සිහිය පිටුව ගන්න තැනකට එන නොබෝ දවසකින්. ඉතින් ඒක එක සතියක් දෙකක් මේ උත්සාහයෙන් කරන කෙනෙකුට ඕන කෙනෙකුට තේරෙයි. බොහෝම ප්‍රේම හරිම සතුටින් කැමැත්තෙන්ම සිහිය අල්ලගෙන ඉන්න පුළුවන් මට්ටමට එනවා. ඕගොල්ලන්ට අද මේ සතිනේ කීක කියනකොට තියෙන අපහසු ගතිය දකින්න එපා. අයියෝ කොහොමද මේක කරන්නේ කියලා. ඔය ආරම්භම දවසේදී අමාරු රස්තාවකට වැඩකට ගියත් අලුතෙන් ගමකට ගියත් පළවෙනි දවසේම පාරවල් ටික හොයාගන්න තියෙන අමාරුව හැමදාම හිතෙනවද? පළවෙනි දවසේම වැඩට ගියාම නුහුරුකම හැමදාම හිටිනවද? හිටින්නේ නැහැ. ඒ නුහුරුකම දවසයි දෙකයි සතියයි. ඊට පස්සේ හුරු වෙනවා. ඒ හුරුව තුළ දක්ෂයෙක් වෙනවා. ඒ ගැනු ප්‍රතිලාභ නැතුව නෙවෙයි බොහෝ ප්‍රතිලාභ තියෙනවා. මොන හරි දෙයක් කරනකොට එකෙන් ප්‍රතිඵලයක් එනවා වගේ කයේ සැහැල්ලුව, සිතේ සැහැල්ලුව, කාය තරත්තේ, චිත්ත ජරතේ නැති වෙලා ඈ මේ හොඳට සතිපට්ඨානේ වඩලා ඉවරනකොට තියෙන ආනිසංශයක් තියෙනවා. තමන්ටම වෙහෙස පිණිස අපහසු පිණිස තමන් තුළම උපදින විතර්ක ඉබේ උපදින ගතිය සම්පූර්ණම නතර වෙනවා. එන්නේ මම නෑ. විතර්ක ඔක්කොම නතර වෙනවා නෙමෙයි. නමුත් දෙඩි රළු මට්ටමේ විතර්ක සංසිඳනවා. ඒකේ පළවෙනිම අදියර කිසිම වෙලාවක Tamanට වෙහෙස පිණිස අපහසු පිණිස Tamanවම දුකට අපහසුවට පත් වෙන විතරක Taman තුල උපදින්නේ නැහැ. තිබේ උපදින ගතිය නතර වෙනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ට මතක් කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ලෝකේ පහළ වුණේ ඉන්නකම් දුක් විඳලා විඳලා මරණයෙන් පස්සේ වෙන තැනකට ගිහිල්ලා දුකෙන් නිදහස් වෙන්න නෙමෙයි මේ දැවෙන කිච්චන ලෝකයේ ඇතුලේ නිවිල සැනසෙලා ජීවත් වෙන්න තැනක් හදලා දෙන්න. බෞද්ධය හැටියටත් දැවෙන ගිනිගන්න ලෝකයේ තුල බෞද්ධය හැටියටත් බෞද්ධය වෙලා දැවෙන ගිනිගන්න මානසික මට්ටමකින් ඉඳගෙන නිවන් මඟ සුවඝාතයි සම්දිච්චකයි කියලා කියනවා තේරුමක් නැහැ. ඒ නිසා උලන්ට මතක් කරන්නේ ඇත්තට මේ ශාසනය සිසිලස විදිමින් මේ වචන කියන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකව Tamanටම අත්විඳින්න පුළුවන් ධර්මයක්. මේ සතිපට්ඨානයේ වඩන එක මොන්න තරම්ම ප්‍රායෝගිකද සහේතුකද කියන්නේ ඒකේ වැඩි දියුණුව පේන්නේ ඕගොල්ලන්ටම. අද දවස පුරාවටම සති නිමිති හිත පිහිටුවගෙන හිත බැඳගන්න මේ කනුවේ හිත බැඳගන්න උත්සාහවත් වුණොත් ආහකට යනවා ආපහු ගන්නවා ආහකට යනවා ආපහු ගන්නවා උත්සාහවත් වුණොත් හෙට ආපහු මේ උත්සාහයට පැමිණෙනකොට ඊයේ දවසට වඩා අද නම් සති නිමිත්ත තුල ටිකක් ඉන්න පුළුවන්කම තියෙනවා කියලා ඕගලන්ට තේරෙනවා. දෙවනි දවසට තේරෙයි අර දවස් දෙකට වඩා අද සති නිමිත්ත තුල ඉන්න ටිකක් හුරු හිතහකට යනවා අඩුයි. සතියක් යනකොට මේට සතියකට ඉස්සෙල්ලා තිබුණු ගතියට වඩා ගොඩක් වෙනස් කියලා Tamanටම දවසින් දවස පෙරපසු විශේෂණයක් දකින්න පුළුවන්. ඒ වගේම මම මුලින් මතක් කරපු කාරණා ටික සිහි කරගන්න මේ සත්‍තිපට්ඨාන තියෙන ආනිසංස ටික සතිපට්ඨානයේ වඩන්ට පැමිණිච්ච පමණකින්ම සතිපට්ඨානයට හිත පුරුදු පුරුදු කළ සිය පිටුවාගත්ත පමණකින්ම ස්පර්ශ ආයතන හයේම දුක නැතිවෙනවා නම් ඒ නිසා එන තණ්හාවක් නැති වෙනවා නම් ඒබඳු දුක නිවෙන තණ්හාව නිරුද්ධ වෙන තැන හුරු පුරුදු කරන්නේ නැතුව ඒ ආයතන ටික මැද්දට පැනලා දුක් විඳිනවා නම් කැට කුරුල්ලා ඌට බැනගත්තා වගේ ඕගොල්ලෝ ඕගොල්ලන්ටම බැනගන්න කියන එකක් දීපත් කළා මේ සියලු දුකෙන් ඒ මොහොතේම ඒ දුක ඇති කරන හේතුව ඒ මොහොතේම නිවෙනුව මෙතන ඉන්නකොට කියලා දැනගෙන ඒ ආනිසංස දැන දැකම මේක හුරු කරන මුල් ටික අපහසුයි උත්සාහය ඕනේ හැබැයි උත්සාහවත් වෙන කෙනාට බැරි නෑ. බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඔගොල්ලෝ අහලා ඇති කුරුවට වාසී ආයත තමයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනා කළේ. යටත් පිළිසින් දැහිදස්කම් කරුවෙක්වත් සතිපට්ඨාන භාවනාවක් නොකර වතුර කලයක්වත් දෙන්න යන්නේ නැහැ කියනවා. ඒ ඔක්කොම ඇස් දෙක වහගෙන ඉඳගෙන භාවනා කරනවා කියන තැනකට කොටු වෙලා හිටියේ නැහැ කියන හොඳ සාක්ෂියක්. ජීවත් වෙනවා සිය ප්‍රීතිවාගෙන ජීවත් වෙන්න ක්‍රමයක්. දුක එන්නේ නැති, කෙලෙස් එන්නේ නැති විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් මේ තියෙන්නේ. ඔගොල්ලෝ සිය ප්‍රීතිවාගෙන හැම වැඩක්ම කරන්නේ. මේ ආයතන ටික අරගෙන ඕන තැන ගිහින් නැන්ද දුක් විඳලත් නැහැ දුක ඇති කරන හේතු රැස් වෙලත් නැති වෙයි. ඒ නිසා මෙන්න මෙච්චර වටිනා ආනිසංශයක් මේ වගේ මනවින් දුක් ගෙවීමට යන මාර්ගයක් සීලයක පිළිතලා වායාම සති කියන අංග දෙක ඊගාවට තියෙන ඒ දෙකේ තක්ෂව කටයුතු කරන්න නොබෝ දවසකින් හිත සමාධි වෙයි. අරුමයක් නෙමෙයි සමාධිය කියන්නේ එකඟයි. එකඟ වුණේ එකඟ කරපු නිසා ඕගොල්ලෝ. බාහිරට යන්න හදනව හදන ඕගොල්ලන්ගේ අතේ තියෙන්නේ. හිත එකක වාසනාව වාසනාව මත නෙමෙයි අනේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩිද නිවන් දකින්න අපිට පින තියෙද කියන තැනකින් නෙමෙයි පින්වත් කරගන්න. හිත ඕගොල්ලෝ එකඟ කරගන්න. තැනක් දීලා තියෙනවා. ඔගොල්ලෝගේ යටේ තියෙන්නේ. හ්ම් හිත අහකට යනවා නෑ යන්න දෙන්නේ මම මෙතනම තියාගන්න හුරු කරනවා මම මේ හිත තියාගන්න නෙමෙයි කියලා එකඟ කරන්නේ එතෙන්ට එකඟ ගන්නකොට ගන්නකොට හිත එකඟ වෙයි එකඟ වෙනවා කියන එකේ කෙරෙල වචන තමයි සමාධිය කියනවා ඒකයි කියන්නේ සමාධිය කියනවා වායාම සති දෙකේ හොඳට උත්සාහයෙන් කටයුතු කරන්න වෙනපවන්ව නෙමෙයි කරන එක මත සමාධි වෙයි ඒ සමාධිය ඇති වුණොත් හැමදාම අපි තුල පැවතුණු අපි තුල පවතින ඒත් අපි නොදන්න අපේම ජීවිතයේ ඇත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපිට පෙනේ. නැත්තම් මේ පංච උපාදානස්කන්ධයේ දුකක් මේ මම මම කියලා පරිහරණය කරන ස්කන්ධ ටික දුකක් නේද කියන එක පෙනේ. මේ ස්කන්ධ ටික මම මගේ කියලා ගත්තේ කෙලෙස් දුරු වෙයි. මේ ටික මම මගේ කියලා උරුම කරගන්න විඳපු දුක් ටික නිරුද්ධදී මේ සමාධිය ඇති වෙනකොටම දුක පිළිසින දකි සමුදය ප්‍රහාණය වේ නිරෝධී සාක්ෂාත් වී ඒකට ප්‍රාර්ථනාවක්වත් ඕනේ නැහැ ඒ වගේම අනිත්‍ය බව දුක් බව අනාත්ම බව කියන ත්‍රිලක්ෂණය අපිට අවබෝධ වෙදී මොකද නොදන්නා තැනක් නෙවෙයි පෙන්නලා ඒක දකින්නයි තියෙන්නේ එතකොටම ආශ්‍රයන්ගේ කෙලෙසුන්ගේ මනස මිදෙයි. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන ක්ෂේත්‍රයෙන් අපේ හිත මිදෙයි. මිදුනහම මිදුනා කියන නෝන පහළ වෙයි. අද වගේ දවසක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පෙන්වන්නේ දුක්ඛ නිරෝධ ගාමනය ප්‍රතිපදාව ඕක. ඒ දුක්ඛ නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා. සීල ප්‍රඥා සමාධියත් ප්‍රඥා සීල සමාධියත් නෙමෙයි මේකෙන්ම ලොකු අර්ථයක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා නම් අනුක්‍රමයෙන් මට කටයුතු කරන්න තියෙන්නේ ඉස්සෙල්ල සීලයක පිළිටන්න හරි. අපි ඒකෙත් පිළිටියාද. ඉස්සෙල්ල පොහොය දවසේ මාර්ගයේ දෙන්න පුවිදියට මාර්ග අංග ටික ජීවිතෙන් හතර ගන්නවා අපි. සීලයක පිළිටිය. දැන් ඊගවට තියෙනවා මොකද්ද? සීල සමාධි ප්‍රඥා සමාධි අංග වායාම සති සමාධි හරි. දැන් අපි හවස් වරුවේදී වායාම සති ටිකේ කටයුතු කළා සමාධිය ඇති කරගන්නවා. අපිට ඥාන දර්ශන තියෙනවා මේක සීලය මොකටද සමාධියට සමාධිය මොකටද ප්‍රඥාවට ප්‍රඥාව මොකටද විමුක්තියට විමුක්තිය මොකටද විමුක්ති ඥාන දර්ශනයට එකින් එකට අපිට ධර්මතාව තියෙනවා මේ ධර්මතාවයට පැමිණලා මේ ධර්මතාව මේ ධර්මතාවයට පැමිණලා මේ ධර්මතාවය එතකොට දැන් අපිට කරන්න තියෙන අන්තිම ළඟම කාරණාවක් පැහැදිලි වුණා අපිට ධර්මානුකූලවම වායාම සති කියන කාරණා දෙකයි ඉතර වෙලා තියෙන එකේ සතිපට්ඨානෙ වඩන්න එම වඩව හිත සමාධි කරන්න තියෙනවා. ඒ හිත සමාධි කරගන්න උපකාර පිණිසයි අද අපි සීලයකට හිටියේ. සීලයක පිළිතල හිත සමාධි කරගන්න. සමාධි කරගන්න මොකද? උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩලා. සතර සතිපට්ඨානෙ වඩනවා කියන්නේම විහිිතට විසිරලා යන්න දෙන්නේ නැතුව එක තැනක සිහිය පිහිටුවා ගන්න උදව් කරනවා. ඒකට උපකාරක ධර්මයේ කාය වේදනා චිත්ත ධම්ම ඉතින් හැමදෙනාම හවස් කාලෙදි හුරු කරන්න හවස් කාලෙදි අද බණ කියන්නේ මම හිතන්නේ දානෙන් පස්සේ එකට විතර වස්සාරදනා පින්කම තියෙනවා ඉන් පස්සේ පුදුලියාම රගොල්ලෝ කීප දෙනෙක්ම ඉන්නවා පින්වතුන්ව එක ගොඩේ අපහසු නිසා කට්ටිය කට්ටිය අරගෙන අර පිටට යහපත සුද්ධ පවිත්‍ර කරලා තියෙනවා සිහිය සිය පිටුවා ගන්නවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කට්ටිය ඒක අහගන්න වෙනම ස්වාමීන් කියප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා සිහිය පිහිටුවා ගන්න සති නිමිත්ත කියන්නේ මොකක්ද? ඒකට සිහිය පිහිටුවා ගන්න කොහොමද කියලා අහගන්න පුළුවන්. සිහිය පිහිටුවා ගන්න පුළුවන් කට්ටිය සිහිය පිහිටුවාගෙන කමඨහම් වඩන ආනාපාන සතිය වඩන හැටි එහෙම නැත්නම් සිහිය පිහිටුවාගෙන කුණුප කොටස් ටික බලන හැටි ධාතු මනසිකාරය කරන හැටි නැත්නම් සිහිය පිටුවාගෙන ඉරියව් පවත්තන හැටි පුරු පුරුදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිහිය පිටුවාගෙන දුක්ඛන අසුභය මරණය මෛත්‍රී ඕන කමටන කොටන්න පුළුවන්. මේ හැම එකකින්ම අපි දන්නවා අපේ උත්සාහය සිහිය පිටුවා ගන්න නිසා අපි සිහිය අතහැරලා සිහිය පිටුවා ගන්න නැතුව කමටහන් වඩන්නේ මොකද අවශ්‍ය කාරණාව වෙන්නේ නැහැ කියලා දන්න නිසා සිහිය පිටුවාගෙන සිහියෙන්මයි සිහියෙන්ම ආනාපාන සතිය වඩන්නේ සිහිය පිහිටුවාගෙන සිහියෙන්මයි ධාතු මනසිකාරය කරන්නේ සිහිය පිහිටුවාගෙන සිහියෙන්මයි කුණ කොටස් ටික බලන්නේ සිහිය පිහිටුවාගෙන සිහියෙන්මයි ඉරියව් පවත්න්නේ හැම එකක්ම සිහිය පිහිටුවා ගැනීමට උපකාරක වෙනස හවස භාවනාව ඉවර වෙනකොට මොහොතක් හෝ සතිපට්ඨාන වැඩිලා තියෙන එක සිහිය පිහිටීම ටිකක් හරි හුරු වෙලා තියෙනවා ඔයගොල්ලන්ට ඊගාව දවසට සිහිය පිහිටුවාගෙන හිත තබනකොට මේ හුරුව එකට එකතු වෙනවා ඊගව දවසට හිත තබා ගන්නකොට මේ හුරු ඒකට එකතු. දවසින් දවස දවසින් දවස සිහිය හුරු වීම ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙනවා. ඔගලන්ට සිහිය වැඩෙන්න තැනක් තියෙනවා, භූමියක් තියෙනවා, ජීවුන වෙන්න ක්‍රමයක් තියෙනවා. හොඳයි මේ විදිහට එහෙනම් හැමදෙනාම හවසරදී කටයුතු කරන්ඩ අද මම මේ පෙන්වලා දුන්නු ටික හොඳට මතක තියාගන්න ඒක අමතක කරන්න එපා ඒක එච්චරටම වටිනවා අතිශයම වටිනවා කියන එක මේ වෙලාවේදී මතක් කරනවා නිවනට තව නමක් මේ සතිපට්ඨානය කියන එක කියන එක මතක්කට යුතු බුදුරජාණන් වහන්සේත් එක මතක් කරලා කියනවා මහන්නේ මේ එකම මගයි කියලා. ඉතින් හැම දිනාටම මේ ජීවිතයේදීම සිහිය පිහිටුවාගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අනාශ්‍රය චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි කල්පනා කරගන්න අතනේ පොහොය දවසේ මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ගෞරවනීය මහා සංඝරත්නයට අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා තුන්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා තුන්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකෙන් උතුම් වන සනසෙත්වා කියලා සාදු කියලා අනුමෝදන් ඒ වගේම මේ තුලින් ජනිත වෙච්ච මේ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ තුන්වතුන්වත් මේ තුන්වතුන්ගේ වලදොර රැකරක්ෂා අධිෂ්ඨාන අධිග්‍රහිතොත් මේ අරණ්‍ය ශිෂ්ට අධිග්‍රහිතොත් ශාසන මාමක සියලු දෙවියෝ මේ තුන් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසර වඩා වර්ධනය කරගනිමින් දෙවියන් පතන බෝධීන් උතුම් වෙන සනසත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ තුන්ව චෝදනා කරන නිබඳව නිරතුරු ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට තුන් අනුමෝදන් කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍ති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍ති පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සුවම් පදං ඒ වගේම මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසලයන් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ යමින් අපවත්ීව දාලා වාචරපදන් වහන්සේලාත් ඒ වගේම ගිහි ජීවිතවල ඥාතිත්වයේ මේ පරිලෝකයේ සියලු ඥාතින්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පින්වතුන් නම් ඉන්නේ කාල යාත්‍රා කළෝ යම් ඥාතිකන සම්යක් සිටිනගේ ඇසිපත් කරගන්නට සෑම දිනකට මේ කුසල අනුමෝදන් වෙත්වා කියන තැනින් අපි ඥාතිට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු ඒ වගේම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් විශේෂයෙන්ම අද දවසේදී ඒව සමාදන් වෙච්ච උපාසක උපාසිකා පිරිසට සහ ආසිල්මෑණිවරට ස්වාමීන් වහන්සේලාට තම්පන් පූජා කරන්නා වූ ඒ දායකකාරකාදීන්ටත් ඒ වගේම නිතරම සිව්පසෙන් අපොස්ථාන කරන්නා වූ දායකකාරකාදී සියලු දෙනාටත් මේ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා මේ කුසල ධර්මයන්ග බලයෙන් සුඛී සුවපත් නිවන සැනසෙත්වා කියලා සැනසෙන කරනවා. දෙය හැම දිනාටම දරුවන් සරණයි. ඕම් වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායි චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම්බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මෙවචි අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමේ